ඉතිපි සපරික්කාරෝ ඉතිපීති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ දෙවෙනි ධර්ම දේශනාවයි මේ ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ චිත්තසංතානය කොයිතරම් දුරට ලෝකේ අතහැර ගන්න පුරුදු පුහුණු කරලා තියනවද කියලා විමසලා බලලා ඒ සඳහා කුමක් කළ යුතුද කියලා ප්‍රායෝගිකව ඊතා ප්‍රායෝගිකව සිද්ධ කළ යුතු දේ සාකච්ඡා කිරීමයි එක දිගට ධර්මය පිළිබඳව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය කරන අදහස් කරුණු ඒක රාශී කරගන්න අවශ්‍යතාවයක් තියෙන හින්දා මේ විදිහට එකිනෙකට සම්බන්ධ අඛණ්ඩ ධර්ම දේශනා මාලාවක් බෞද්ධ මාධ්‍ය ජාලයෙන් විකාශනය කරනවා. ඒ තමයි මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව අද දවසේ අපි දෙවෙනි ධර්ම දේශනාව විදිහට අද දවසේත් අපි බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතුවෙන් මාර්ගසිතක් උපදින්නේ කොහොමද කියන එක සාකච්ඡා කරගන්න අපේ බලාපොරොත්තුව නිවන් දකින්නයි නිවන් දකින්නේ මාර්ගසිතක් උපදින්නේ තමන්ගේ సంతානයේ තමන්ගේම සිතේ මේ මේ මාර්ගහිත උපදින විදියට හේතු ටික සකස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කවදාකවත් මාර්ගහිතක් උපදින්නේ නැහැ. දුක් නැති කරගන්න නම් අපේ චිත්තසංතානවල සියලු කෙලෙස් ප්‍රහාණය කරන කෘත්‍ය සිද්ධ වෙන සිතුවිලි උපදින්න ඕනේ. ඒවා ඉබේ උපදින්නේ නැහැ. ඒවාට හේතු තියෙනවා. ඒවාට අවශ්‍ය කරන ගුණාංග පූර්ණේ කරන්න ඕනේ. අවුරුදු 5ක් 6ක් නැත්නම් අවුරුදු 4ක් 5ක් විශ්වවිද්‍යාලයකට වෙලා වෛද්‍ය විද්‍යාව හදාරපු වෛද්‍යවරයෙක් සාමාන්‍ය සමාජයට ඇවිල්ලා ලෙඩෙක් දකින්නකොට ලෙඩෙක් පරීක්ෂා කරනකොට ඒ වෛද්‍යතුමාගේ මානසිකාරයේහි ඒ ලෙඩේ කුමක්ද කියන සංඥාව එනවා. එහෙම නැති කෙනෙකුට එනවද? එහෙනම් වෛද්‍යවරයෙකුට වෛද්‍ය සංඥා එන්නේ අතීතයේදී ඇති කරගෙන තියෙන ගුරුවරුන්ගෙන් අහගෙන දැනගෙන පාඩම් කරලා ප්‍රායෝගික විද්‍යාගාරවලට ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා විභාග වලට පෙනී සිටලා පුරුදු පුහුණු කරලා විභාගයට පෙනී සිටනවා කියන්නේ මතකද කියලා බලනවා. නැතිගෙනගත් ඒවා මතකයේ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. එතකොට මේ ඔක්කොම කරලා සුදුසුකම්ලාභියෙක් බවට පත් කරනවා කියන්නේ මොකද්ද? එයාගේ කය හදලා එවලද? වෛද්‍යතුමාගේ ශරීරය නිරෝගීව හදලා විශ්වවිද්‍යාලයෙන් එළියට දාලාද? නැහැ. එයාගේ මනස සකස් කරලා පරිගණකයකට වඩා වැඩි වේගයකින් ඉක්මනින් මේ කරුණු කරුණු ටික එනකොට එයාගේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට කියලා ඉන්ද්‍රියන් වලට මනසට මේ ලෙඩා ගැන අවශ්‍ය කරන තොරතුරු එනවා. එක එක එක එක උපකරණ භාවිතේ. නේද? කනට නිකම්ම ඇහෙන්නේ නැති හින්දා වේදනාලාවක් පාවිච්චි කරනවා. ඒතර තවත් නොයේකුත් අපේ මේ ඉන්ද්‍රියන් වලට ඒ ඒ අරමුණු එනකොට අර පරණ සිතුවිලි ඔක්කොම එකතු වෙලා ඉගෙනගත් ඒවායි අත්දැකීම් ලැබපු ඒවායි අහගත් ඒවායි ඔක්කොම එකතු වෙලා නේද ඊළඟට බෙහෙත් ගැන ඉගෙනගත් ඒවා තියෙනවනේ මේ දෙයට මේ බෙහෙත කියලා ඉගෙනගත් ඒවා තියෙනවනේ ඒවා ඔක්කොම අර මානසිකාරයෙන් නැగిලා එනවද නැද්ද නැగిලා එනවා නේද ඒක අන්න බලන්න අපේ මානසිකාරය කියන්නේ කොච්චර ප්‍රබල දෙයක්ද කියන්නේ බලන්න එහෙනම් නේද මේක නිකන් ආලේ දාලා මේ කොහෙවත් තියෙන මස් පර්වත දෙකක් තුනක් මොකද කරන්නේය? මේ ඉඩම් කඩම් වලට මොකද වෙන්නේය? මේ දීර්ෂියාවට, ක්‍රෝධයට, වෛරයට ගෝචර කරලා තියන්න ඕන එකක්ද මේක? ඊට ලොකු වැඩක් ගන්න පුළුවන් එකක්. අන්න ඒ වගේ දැන් අපි කියනවා නේද සමහර වෛද්‍යවරු දක්ෂයි සමහර වෛද්‍යවරු දක්ෂ නැහැ කියලා. මොකද්ද? වේගෙන් වැඩ කරනව නම් දක්ෂ. හයියෙන් හයියෙන් ඇවිදිනවා දකින්න. නෑ ඒක නෙවෙයි දක්ෂයි කියන්නේ. අපි ගිහිල්ලා ලෙඩේ විස්තරය කියපුවාම අපි හිතමුකෝ වෛද්‍ය සභාවක ඉස්සරහ කියනවා. ලෙඩේ විස්තරය කියනකොට එක එක වෛද්‍යවරයෙක් හඳුනා ගන්න විදිහේ වෙනස්කම් තියෙනවද නැද්ද? ඇයි? ඒ කෙනාගේ තුල තියෙන මතකයන් අත්දැකීම් වල වෙනස්කම් අනුව ඒවා මත නේද එයාගේ දක්ෂතාවය රඳා පැවැත්ලා තියෙන්නේ. සමහර අය හරියටම විනිශ්චය කරන අතර වාරේ සමහර අයට හරියටම විනිශ්චය කරගන්න බැරි වෙනවා. වරදිනවා. නේද? එහෙනම් එකේ ඕනම ශේෂ්ත්‍රයක එක එක්කිනාට එක එක්කිනාට තියෙන දක්ෂතා එකම. වැඩි දක්ෂතාවයක් නැති කෙනාටත් අපි කියනවා වෛද්‍යවරයෙක් කියලා. අනිත් එක්කිනාටත් කියනවා වෛද්‍යවරයෙක් කියලා. අඩු දක්ෂතාවයක් තියෙන කෙනාටත් කියනවා එයා වෛද්‍ය වෘත්තියෙන් කටයුතු කරනවා කියලා. වැඩි දක්ෂතාවයක් තියෙන කෙනාටත් එහෙම කියනවා. එහෙනම් අපේ සිත්වල ඇති වෙන සිතුවිලි වල වඩා වැඩි බලවත්කමක් තියෙන සිතුවිලි එකම ශේෂ්ත්‍රයක උපදිනවද නැද්ද? උදාහරණයක් මෛත්‍රිය. අපි ඊයේ ධර්ම දේශනාවේදී මේ පිළිබඳව සාකච්ඡා කරා මෛත්‍රිය කියන උදාහරණය අරගෙන එක එක්කෙනාට එක එක්කෙනාට එකම සිද්ධියක් ගත්තොත් අපි තුන් මෙතෙන්ට මම යම් කිසි තරුණ දරුවෙක් එක්කන් එනවා යම් රෝගයක් වැළඳිලා තියෙනවා. තරුණ කාලේ හැදෙන්නේ නැති රෝගයක් වැළඳිලා තියෙනවා. එයා ගැන අවිහිංසක සාගත සිතුවිලි අපි ඔක්කොටම ඇති වෙයි. ඔක්කොටම ඇති වෙන එකම ගන්නටද? සමහර අයට අඩුයි, සමහර අයට වැඩි. මොන හරි සිද්ධියක් උඩ මෛත්‍රිය විතරක් නෙවෙයි අකුසල් වුණත් ඊර්ෂියා, ක්‍රෝධ, වෛර, මාන්න, තරහ වගේ ඒවා. තරහ කියනවා වැඩියෙන් එන වෙලාවල් තියෙනවා, අඩුවෙන් එන වෙලාවල් තියෙනවා. එහෙනම් දෙකටම කියන්නේ තරහ. නේද? එතකොට එහෙනම් කුසලය කියන එකත් අඩු වැඩි වශයෙන් ප්‍රභේද තියනවද නැද්ද? අඩු වැඩි වශයෙන් ප්‍රභේද තියෙනවා කුසලය කියන එක. සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. සම්මා සංකප්ප කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන්නේ කුසලයක්. එහෙම නේද? එතකොට එක එක්කෙනා එක එක්කෙනා තුල මොනවා හරි දැක්කහම ඇතිවෙන යහපත් දැක්ම එක එක ගානද එකම ගානද? එක එක ගාන. නේද? එක එක්කෙනා එක එක්කෙනා තුල මොනවා හරි දැක්කහම අහනකොට තේරුම් ගන්නකොට ඇති වෙන දැන් පංචකාම සම්පත්තිය දැකලා එකම සංකල්පනා ඇති වෙන ප්‍රමාණය එක එක්කෙනාගේ එක එක්කෙනාගේ එකම ගානද වෙනස්ද වෙනස් එක එකම ගත්තොත් කාලෙන් කාලයට කාලෙන් කාලයට වෙනස්කම් ඇති වෙනවද නැත්නම් හැමදාම එක ගන්නද නිකම්ම සංකල්පනා හොඳටම වැඩි වෙච්ච කාලයක පංචකාම සම්පත්තිය අයින් කරන්න ඕනේ කියලා ප්‍රබල සිතුවිලි ඇති වෙච්ච කාලයක සමහර අය සිවුරු දාගන්නවා. සමහර අය සිවුරු දාගෙන ටික කාලයක් යනකොට මේකම සංකල්පන අඩු වෙලා ඒකේ බලය අඩු වෙනවා. ඊට වැඩිය කාම සංකල්පනාවල බලය වැඩි වුණොත් මොකද වෙන්නේ? හිමීන් එනවා කොහොමද? නේද? එතකොට මේ ඔක්කොටම හේතුව ඒ ඒ සිතිවිලි වල තියෙන බලයද නැද්ද? මේකම සංකල්පනා තියෙන සමහර අය Brahmachari ජීවිතයක් ගත කරමින් නිවසට වෙලා ඉන්නවා. හැබැයි පැවිදි වෙන්න බෑ යාට. සමහර අය පැවිදි වෙලා වනගත වෙන්න බෑ. සමහර අය වනගත වෙනවා. එහෙනම් මේ ඔක්කොටම කියන්න වෙන්නේ නෙකම්ම සංකල්පනා කියලාද නැද්ද? එහෙනම් එකම කුසලයන්ගේ ප්‍රභේද තියෙන බව තේරෙනවද නැද්ද? නෙකම්ම කියන හැඟීම කියලා ගන්න. අපි කට්ටිය පෙළ ගැස්සුවොත් එහෙම එක එක්කෙනාට තියෙන ප්‍රමාණය අනුව පංචකාම සම්පත්තිය පෙන්වලා නෙක්ඛම්ම හැඟීම් කියන විදිහට පෙළ ගැස්සුවොත් අපි හිතමුකෝ පංචකාම සම්පත්තියේ තියෙන ඇදිල්ලට අපිව කියලා නතර වෙනවා කියලා නිකන් කාන්දමක රැඳෙනවා වගේ. එහෙනම් අපි එක එක කෙනා නවතින එක එක තැන්වල. නේද? සමහර කට්ටිය ඈතින් නවතිනවා සමහර කට්ටිය ළඟටම ඇදෙනවා. අන්න බලන්න අන්න එහෙමගේ ඇදිල්ලක් තියනවද නැද්ද? එතකොට ඒ ඒ කෙනා තුළ තියෙන දක්ෂතාවය. නේද? දැන් අපි දන්නවා මට මොන හරි එක්කද ගියේ තරහ ගියත් හිතන්නකෝ. තරහ ගිහිල්ලා ඉන්නකොට හැන්දෑවේ අපි ඊයේ දවසේ ධර්ම දේශනාවේදී මේ විදිහටම පැහැදිලි කරා මම ආයෙත් මතක් කරන්න. හැන්දෑවේ කවුරු හරි ඇවිල්ලා තරහ ගියේ කෙනා කියලා කේලමක් කියනවා. දැන් අන්නර පරණ තිබ්බ තරහයි අර කේලම් හින්දා ඇති වෙච්ච තරහයි දෙකම වැඩි වෙලා ඒක තව වර්ධනය වෙනවද නැද්ද? දැන් වර්ධනයේ වර්ධිත සිතුවිලි තමයි ඇති වෙන්නේ. දැන් වර්ධනය වෙච්ච තරහත් එක්ක පරණේවයි වර්ධනය වෙච්ච තරහයි හේතු වෙලා ඊට පරිවර්ධනය වෙනවද නැද්ද? ආගේ වර්ධනය වෙනවා. අන්තිමට නේද අපි කියන්නේ අන්න දැන් පුපුර පුපුර ඉන්නවා කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි. නේද? ඒ ගොඩක් වැඩිලා. අමාරුයි ඉන්න. එහෙනම් ඒ වගේ එකම හැඟීමක් අපේ වර්ධනය වෙනවා. නේද? ඒ විතරක් නෙවෙයි අපිට හොඳට තේරෙනවා. ඔන්න මට නුරුස්සන වැඩක් කරන හින්දා තරහ ගියා. එයාම මට බැන්නා. එයා ගැන කවුරු හරි කේලම් කිව්වා. අන්න ඒ සිද්ධ වෙච්ච සිද්ධි හේතු වෙලා හේතු වෙලා විතරක් නෙවෙයි අර වර්ධනය වෙනවා කියන්නේ එකතු වෙලා. නේද? හේතු වෙලා එකතු වෙලා අලුත් ඇති වෙනවද නැද්ද? අපේ සිතේ. නේද? අර එකතු වෙනවා වගේ හරියන්නේ යන් පරණ තරහවල් එකතු වෙන්නේ කවුරු හරි කෙනෙක් මොන හරි කියලා හොඳට ඉන්නවා. බැන්න ගමන් පරණ බැන්න ඒවත් ඔක්කොම මතක් වෙනවා ඇස. ආ පරණ ඒවත් හේතු වෙනවා. නේද? හේතු වෙලා එකතු වෙලා ඊටත් වැඩිය ලොකු ඒවා හැදෙනවා. අන්න එහෙම අපිට හැදෙනවා කවදා හරි දවසක චිත්ත සමාධියක්. මේ සමාධිය සමාධියත් එක එක ගානද නැද්ද? එක එක්කෙනාට එක එක්කෙනාට තියෙන එක එක ගාන. එක එක විදිහේ සමාධි තියෙනවා. සමාධියට හේතු වෙන අංග වෙන කාරණාවලට කියනවා ඒ ඒ ඒ සමාධියට හේතු වෙච්ච එකතු වෙච්ච දේවල් වලට කියනවා අංග කියලා. අපිට සම්මා සමාධියක් හැදෙනවා කවදා හරි දවසක හැදිය යුතු වෙනවා. කොයි විදිහටද? මාර්ග සමාධියක්. හරිද? ඒකට ඒක තමයි සෝවාන් පලස් සෝවාන් ඵලයට ඉස්සෙල්ලා ඇති වෙන ප්‍රහාණය අවස්ථාවේ අපි කියන්නේ මාර්ගසිත කියලා කියන්නේ ඒකයි. මාර්ගයෙන් පස්සේ තමයි පලස්ත කෙනෙක් බවට පත් වෙන්නේ. අපේ අරමුණ උතෙන්ට ළඟා වීම. මෙන්න මෙතෙන්දි මොකද වෙන්නේ? අර අපි කිව්වේ දැන් හේතු වෙලා එකතු වෙලා සිතුවිලි හැදෙන්නේ කියලා අතීත සිතුවිලි. මේක අපි ඊයේ දවසේ හොඳට විග්‍රහ කරගත්තා. අතීත සිතුවිලි අපිට මේ මොහොතේ මේ මොහොතේ හැදෙන්නේ අතීත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා. ඒක අපිට හොඳට පැහැදිලිද දැනුත්? ඒ වගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියලා කියන காரணා හතම ඒ අංග හත හතෙන්ම හේතු වෙලා එකතු වෙලා උපදින්නා වූ සමාධියට කියනවා මාර්ග සමාධිය කියලා. ඒක හැදෙන්නේ මාර්ග හිතේ. දැන් අපි මේ ඉන්නකොට අපිව නිකන් අර අපේ සිතේ සිතුවිලි හැදෙන්නේ එක එක පරණ පරණම එකතු වෙලා. එතකොට කෙලෙස් මාත්‍රයක්වත් නැති විදිහට අංග හතක් එකතු වෙලා හැදෙන සමාධිය කියන මාර්ග සමාධිය කියලා. හැබැයි ඒකෙත් ගත්තොත් දැන් අපි ඉස්සෙල්ලා කතා කරා. මෛත්‍රිය කිව්වහම පොඩි මෛත්‍රියක් තියෙන්නත් පුළුවන්, මධ්‍යම මෛත්‍රියක් තියෙන්නත් පුළුවන්, උසස්ම මෛත්‍රියක් තියෙන්නත් පුළුවන්. අංග හත ගත්තොත් මොනවා සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත අන්න එහෙම. අන්න ඒ අංග හතේ උපරිමයක් ඒ ඒ අංගත් මාර්ගංග වෙන්න ඕනේ. හරි. මම මේක පොඩ්ඩක් මෙහෙම පෙන්නන්නම් තේරෙන්න. ඔන්න සම්මා දිට්ඨිය මෙහෙම වැඩෙනවා කියලා හිතනකොට එක පැත්තකින් මෙහෙම වැඩෙනවා. මේ සම්මා සංකප්ප වැඩෙනවා. හැම එකක්ම වැඩෙනවා කියන එක තේරෙනවානේ වර්ධනය වෙන්න ඕනේ. සම්මා සංකප්ප කියවන නේක්කම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංස සංකල්පන. මේ සංකල්ප තුනම නේද? මේ පංචකාම සම්පත්තියෙන් නික්මීමේ තද බල අදහසක්. ඒකට කියනවා නේක්කම්ම නේද? මට මේ පංචකාම සම්පත්තියෙන් ඇති පළක් ඇතේම නැහැ. ඕනෙම නැහැ. අද කියලා අති ප්‍රබල හැඟීමක් ඇති වෙනවා. අපිට ඔය කියන්නේ වෙලාවකට අපි කලකිරෙනවා කියන්නේ නේද? කලකිරෙනවා කියන්නේ මගේ ඇහැ මපේ පේන පැත්තට එකන් එන්න බෑ මම නම් කැමතිම නැහැ. මට පෙන්වන්නම බෑ කියලා අපි කියන්නේ නේද? අන්න ඒ වගේ මුළු පංචකාම සම්පත්තිය ගැන ඒ වගේ අදහසක් මේ ලෝකේ එකෙන් වැඩක් නැහැ කියලා ප්‍රබල හැඟීමක්. ඒතර ඒ හැඟීම දැනටත් තියෙනවා. සැරෙන් සැරේ තියෙන්නේ හැබැයි. ඒක වෙලාවක නෑ හොඳයි කියලා හිතනවා. නේද? වෙලාවකට ඕනෙම නෑ කියලා තියෙනක වෙලාවකට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අපේ නැතුව බෑ. අඬන්නේ නැති වෙනකොට ඒකනේ. ඕනමයි කියලා හිතනවා. එහෙම තියෙද්දි දැන් තියෙන්නේ ටිකක් අඩුවෙන්. ඒතකොට මේක ප්‍රබල වෙන්න ඕනේ, මෛත්‍රිය ප්‍රබල වෙන්න ඕනේ, අවිහිංසා හැඟීම ප්‍රබල වෙන්න ඕනේ. ඊළඟට සම්මා වාචා. ඒ කියන්නේ මේ සම්මා වාචා කියන හැම වෙලේම අපේ අතුලාන්තයෙන් නිවැරදි වචනම භාවිතා කිරීම සඳහා අතුලාන්ත හැඟීමක්ද තියෙන්න ඕනේ නැද්ද? පොඩ්ඩක් එහෙම වෙනකොට මොකද ඇඟ එහෙම හැප්පුණොත් සම්මා වාචාද වෙන්නේ? නෑ. ඔක්කොම ඉවරයි මේ ඇතුලෙන් එන හැඟීමක් එක නේද? ඒතර අපි දන්නවා පිළිවෙත තුල ඉන්න අය හරි කරුණාවන්ත. එයාලා මොනවා කරත් අනේ හොඳින් කතා කරනවා. අනිත් අයට පුදුම හිතෙනවා. මේ බලන්නකෝ මෙයා මෙච්චර දේවල් කරලා තරයා මෙහෙමනේ කියලා නේද? අතපය අතපය කපලා දානකොට පවා කෙනෙක්ගේ මෛත්‍රී සාගත සිතුවිල්ල ඒ කපන කෙනා කෙරෙහි ඇතිවෙන්න ඕනේ මේ ශාසනය එහෙම අපි පුරුදු කරනවා. මගේ අතපය හතර කපලා දානකොටත් මට ඒ කපලා දාන කෙනා ගැන මෛත්‍රියක් ඇති වෙන්න ඕනේ. ඒ තරම් එහාට මේ හිත පුරුදු කරන්න පුළුවන්. එහෙම පුරුදු කරලා පුරුදු කරලා අර බලන්න කෙනෙක් ළඟ තියෙන මෛත්‍රී සහගත සංකල්පනාවලට වැඩිය තව කෙනෙක්ගේ වැඩි. එතකොට මේ ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන ඒවා උපරිම තලයකට අට පැත්තකින් දැන් ඔන්න සම්මා දිට්ඨි වර්ධනය වෙනවා, සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත මේ විදිහට අටපැත්තකින් මෙහෙම වර්ධනය වෙලා දැන් උපරිම තලයට වර්ධනය වෙලා. ඒවා උපරිම තලයට වර්ධනය වුණාම කියනවා මාර්ග අංග බවට පත් වෙනවා කියලා. හරි එතකන් තියෙන ඊට පල්ලෙහා. අපි ඉදිරියේ කරන ධර්ම දේශනාවලදී ඒ එක එක අංගය කුමන தත්වයකට වර්ධනය වෙන්න ඕනද කියලා හෙට දවසේ සම්මා දිට්ඨිය අනිද්දා දවසේ සම්මා සංකප්ප මේ විදිහට මේක අපි සාකච්ඡා කරනවා මේ ධර්ම දේශනා මාලාවේ. නමුත් දැන් අපි දැනගන්න ඕන පොදුවේ මොකද්ද වෙන්න ඕනේ කියලා. එතකොට ඔන්න සම්මාදිට්ඨිය මාර්ගාංගයක් වෙන්න ඕනේ. සම්මා සංකප්පය මාර්ගාංගයක් වෙන විදිහට වර්ධනය වෙන්න ඕනේ. සම්මාදිට්ඨිය මාර්ගාංගයක් වෙන විදිහට වර්ධනය වෙන්න ඕනේ. සම්මා සංකප්පේ මාර්ගාංගයක් වෙන විදිහට වර්ධනය වෙන්න ඕනේ. සම්මා වාචා මාර්ගාංගයක් වෙන විදිහට වර්ධනය වෙන්න ඕනේ. සම්මා කම්මන්ත මාර්ගාංගයක් විදිහට වර්ධනය වෙන්න සම්මා වායාම එහෙම සම්මා ආජීව ඒ ගානට වර්ධනය වෙන්න ඕනේ. එහෙම එහෙම එහෙම මේ අටම මේ හතම ඔන්න හතම මේ අතර වර්ධනය වුණා. වර්ධනය වෙලා මොකද වෙන්න ඕනේ? මේකට එකතු වෙලා එක හිතක් හැදෙනවා. මේ මේ හතම හේතු වෙලා සමාධියක් හැදෙනවා. ආන්ගේ සමාධියට කියනවා මාර්ග සමාධිය කියලා. ඔන්න සම්මාදිට්ඨිය වර්ධනය වෙනවා. අපි දැන් අපිට දැන් තේරෙනවා සම්මාදිට්ඨිය වර්ධනය වෙන්න ඕන අපේ సంతානේ. නේද? සම්මා සංකල්ප කියන මෛත්‍රිය, අවිහිංසාව, නෙක්ඛම්ම කියන සැකසීම් අපේ වර්ධනය වෙන්න ඕනේ. ඒකට අදාළ කරන ධර්ම ශ්‍රවණය කරලා, කල්යාණ මිත්‍රය ආශ්‍රය කරලා, භාවනා කරලා එහෙම නෙක්ඛම්ම සංකල්ප නැති වෙන්න ඕනේ. ඊළඟට අපාය බය දැකලා, පංචකාම සම්පත්‍ය ආදීනව දැකලා ප්‍රබල හැඟීම් ඇති වෙන්න ඕනේ. ඒ ප්‍රබලවත්තේ ඉහළම තලයට සම්මා සංකප්ප වර්ධනය වුණාම අන්න ඒතර කියන එක මාර්ගාංගයක් වුණා කියලා. ඒ විදිහට අට පැත්තකින් මේ හත් පැත්තකින් මේක වැඩෙන්න ඕනේ. හත් පැත්තකින් වැඩිච්ච ටික එකතු වෙන්න ඕනේ. එකතු වෙලා හැදෙනවා සමාධියක්. ආන් ඒ සමාධියට කියනවා මාර්ග සමාධිය කියලා. හරිද? එතකොට අපි මං අහන්නේ ඔය වගේ වැඩපිළිවෙලක් මෙතන සිද්ධ වෙනවා කියලා දැනගෙන ඉන්න ඕනද නැද්ද? නිකාන් ඔය මොන හරි පූජා කරලා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා. දකිද? නෑ මේක දැනගෙන කරගන්න ඕනේ මොකක්ද මෙතන හැදෙන හැදිල්ල කියලා දැනගෙන දැනගෙන කරන්න ඕනේ දැන් දැනගන්න ඕනේ මගේ එතකොට ඔන්න කෙනෙකුට පුළුවන් තමන්ව පිරික්සලා බලන්න මගේ දෘෂ්ටිය කොහොමද දන්නේ මගේ සංකල්පනා නිවන් දකින්න ඇද්ද මගේ යහපත් වචන භාවිතය යහපත් වචන භාවිතා වෙන විදිහට හිතේ ඇතිවෙන සිතුවිලි ප්‍රබලත්වය ඇද්ද මගේ යහපත් කල්පනාවල් ඇති වෙන විදිහට මගේ ළඟ තියෙන ප්‍රබලත්වය ඇද්ද කියලා තමන්ගේ පැත්තෙන් විමසලා බල බල මේ හිත මොකද කරන්න ඕනේ? ඒවා වර්ධනය වෙන විදිහට වර්ධනය කරන්න ඕනේ. දැනගෙන වර්ධනය කරන්න ඕනේ. එක පැත්තකින් හරි අඩුවක් තිබ්බොත් අතෙන්ට යන්න බෑ ඊට මෙහා නේද? ඊට මෙහා මිශ්‍ර වීම සිද්ධ වුණාට අර අටමයකට වර්ධනය වෙන්නේ නැහැ. එහෙනම් අංග හතක් එකට වැඩිලා අටක් වෙන විදිහට සමාධියක් ඇති වෙන විදිහට අපි අපේ වැඩ කටයුතු කරන්න ඕනේ. හැම නිමේෂයකම මේ අට එකතු වෙන විදිහට කවදා හරි එකතු වෙන විදිහට වැඩ කරලා මේ අට එකතු වෙච්ච දවසක අපිට පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය වැටහෙනවා. හරිද? එතකම්ම වැටහෙන්නේ නැහැ. පළවෙනි වතාවට මාර්ගාංග වෙනකොට ඇයි එතන තියෙනවා ඒකට අදාළ ඒවා. එයි හිත බොහෝ විසිරෙන යහ අයහපත් වචන අයහපත් ක්‍රියා හිත විසිරෙනකොට ඇත්ත පේන්නේ නැහැ. ඊළඟට හිතට බොහෝ බොහෝ පසුව ඇති වෙන චෝදනා ආදී ඇති වෙන යහපත් අයහපත් ආජීවයේ යෙදිලා නැත්තම් හරිද? ලෝකය අල්ලාගන්නේ නැතුව බෙදිලා යන විදිහට අවශ්‍ය කරන මෛත්‍රිය ආදී වැඩිලා නම් දැන් අපි එක එක්කෙනා ලෝකේ ඉන්න කෝටි 700ක් තැනක ඉන්නවා නම් ඕකෙන් දෙන්නේ තුන් දෙනෙත් දැඩිව අල්ලගෙනද නැද්ද? ඔන්න අපි මේ කට්ටිය බෙදලා මගේ හිතවත් කට්ටිය, අහිතවත් කට්ටිය, මැදිහත් කට්ටිය, වෛරේ කට්ටිය කියලා මේ මස් පරලත බෙදලා. අන්න ඒ බෙදිලි නැති වෙලා ඔක්කොම එක ගානට වැටෙනකොට අපේ හිත විසිරෙනව අඩු වෙනවද නැද්ද? අන්න බලන්න ඔය හැම අංගයකින්ම සමාධියට හේතුවක් වෙනවා. යහපත් දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි දෘෂ්ටිින්ද සත්‍යය පුද්ගලයාය අහවල් දේ අහවල් කෙනා අහවල් දේ කරාය අහවල් කෙනා අහවල් දේ කරාය කියලා නම් වැරදි දෘෂ්ටි තියෙනවා. එහෙම සත්‍යයේ පුද්ගලයෙක් නැතිය මෙතන තියෙන නාම රූප પરම්පරාවක් විතරය කියලා ඇතිවන්නා වූ යම්කිසි යහපත් දෘෂ්ටියක් තියෙනවද? එහෙමනම් ඒක සමාධියට හේතු වෙනවද නැද්ද? පැහැදිලිව තේරෙනවා යහපත් දෘෂ්ටිය. එතකොට දෘෂ්ටිය ඉහළ මට්ටමකට යනකොට සමාධිය ඉහළ මට්ටමකට යනවා. යහපත් සංකල්පනා නෙක්කම සංකල්පනා කියන්නේ මේ පංචකාම සම්පත්තියේ විසිරෙන හිත. පංචකාම සම්පත්තියේ නික්මීමේ අදහස් ඇති වෙනකොට විසිරෙන එක අඩු වෙනවද වැඩි වෙනවද? අනිවාර්යයෙන්ම විසිරෙන එක අඩු වෙනවා. ඊළඟට මෛත්‍රී සංකල්පනා තියෙද්දි හිත විසිරෙන එක අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. අවිහිංසා සංකල්පනා තියෙද්දි අඩු වෙනවා. ඊළඟට යහපත් වචන කියලා හිතන්න හැම වෙලේම අර යහපත් වචන අයහපත් වචන බවට පත් වෙන්නේ හිත විසිරීලා රාග දේශ මොහ වැඩි වෙනකොට. එහෙනම් ඒ පැත්තෙන් ඒක අඩු වෙලා එහි ඇලීමක්වත් නැති වෙනකොට. හ්ම් යහපත් වචනවල ඉහළම තලය ගැන සඳහන් වෙනා ධර්මයේ අපි ඒක පස්සේ ආය සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවේදී ආරති විරති පටිවිරති වේරමණී කියලා. අපි දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ වැලකිලාන ඉන්නේ. යහපත් වචන යහපත් කර්මාන්ත කියන ඒවා දෙකම ගත්තොත් එහෙම සම්මා කම්මන්ත කියන එක ගත්තොත් එහෙම ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යචාර. අපි ඔය කාමිත්‍යචාර කියලා ගමුකෝ. කෙනෙක් සංසාර බය දැනিলা කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙලා ඉන්නවා. හැබැයි අතුලාන්තයෙන් කැමැත්තෙන් ඉන්නවා. එහෙම හිතන්නකෝ. අතුලාන්තයෙන් තද කැමැත්තකින් ඉන්නවා නමුත් වෙන් වෙලා ඉන්නවා. සමාධියට හේතු වෙනවද? එහෙම අතුලාන්තයෙන් තියෙන කැමැත්තෙන් හිත විසිරෙනවද? එකක වෙනවද? හිත විසිරෙනවා අනිවාර්යෙන්. නේද? අමාවෙන් දරාගෙන ඉන්නවා. සීලය කැඩෙන්නේ නැහැ. හැබැයි මේක මාර්ගාංග වෙන වෙලාවේ, මාර්ගාංග වෙන මොහොතේ මේක අසුභය ආදී වඩලා හොඳින් හොඳින් හොඳින් අවශ්‍ය කරන සියලු දේ කරලා ඇයි එතන තියෙනවා තව සම්මා සති සම්මා සති කියලා හැම තියෙනවද නේද මාර්ගාංග මේ ආගස්ඨික මාර්ගේ එතකොට මොකද වෙන්නේ එයාට මේ සිත කාමයේ වර්ධවා හැසිරීමෙහි යම් කිසි ඇලීමක් තියෙනවා නම් ඒකත් අයින් වෙනවා. ඒකෙන් වෙන් වෙනවා, ඒකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා. දැනට වේරමණී විතරයි වැලකීම විතරයි. ඒ අවස්ථාව වෙනකොට අපේ වර්ධනය වෙන්න ඕනේ ඒ වැලකීම හේතු කොටගෙන. අපි කරගෙන යන වැඩපිළිවෙල හේතු කොටගෙන ප්‍රතිපත්තිය හේතු කොටගෙන අපේ හිතේම ආරති විරති පටිවිරති කියලා වේරමණී කියලා හතරක්ම උපදිනවා. ඒ කියන්නේ මොකද්ද? ඇලීම් මාත්‍රයක්වත් නැහැ. කාමයේ වර්ධව ඇතිරීමෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා. ඒ කියන්නේ හිත වෙන් වෙලා සම්පූර්ණයෙන්. හරියට දැන් බලන්න මේ ලෝකේ අපි ජීවත් වෙනකොට වටපිට බලලා මෙහෙම අරමුණු ගන්නේ ඒ අරමුණු ගැනීම තුල රාගාදී කෙලස් ධර්ම වලට අදාළ අරමුණු තියෙන්න පුළුවන්. ඒවත් එක්ක ඇලීම් තියෙනවා. ඒවත් එක්ක හිතේ යම් කිසි ආකාරයක බර ගතිය, අපහසු ගතියක් තියෙනවා. එතකොට ඒ බර ගතිය, අපහසු ගතිය කියන එක තියෙන්නේ ඇලීම තියෙන හින්දා. ඇලීම් මාත්‍රයක්වත් නැත්නම් නිකන් පාරේ යනකොට ලයිට් කරනවා දැක්කා වගේ. ආව කෙනෙක් දකින්නට පාරේ යනකොට ඉතින් ලයිට් කනොත් දැක්කා කියලා. එහි ඇලීමක් තියෙනවද? ආයේ ඇලීමේ වෙන්වීමක් නේද ඒක සම්පූර්ණයෙන් වෙන් වෙලා ඒක කෙරේ ඇලීම. ආන් ඒ වගේ නම් ලෝකේ කෙරෙන්නේ. ආ හිත විසිරෙන්නේ නැහැ. නේද? අන්නේ ගානට ඇත්ත වෙනෙහි කරලා සකස් කරගන්න ඕනේ. මේ හිත සම්පූර්ණයෙන්ම හාත්පසින්ම සකස් කරනවා. මොනවටද? කිසිම තැනක විසිරෙන විසිරේ යා නොදී හැම පැත්තෙම ඒක ආරම්භණයකට එන විදිහට. ඒකයි දැන් කුහනා ලපනා ආදී භාවිත ඒ කියන්නේ තමන්ට ලාභය ලාභ සත්කාර ලැබෙන විදිහට කතා කිරීම ක්‍රියා කිරීම නිමිති දැක්වීම වගේ ඒවා හින්දා අතුලාන්තයෙන් වෙන මොකක්ද මේ ලෝකෙම මොහොතක් ඉඳන් මේ ලෝකෙම පංචකාම සම්පත්තියට පොරාලනවද නැද්ද ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද අපි විතර නෙවෙයි තිරිසන් සත්තු පවා. වෙලාවකට අපි කෑමක් කනකොට තිරිසන් සත්තුත් ඇවිල්ලා හොරෙන් බලාගෙන ඉන්නවා. නේද? හොරෙන් හරි බලාගෙන හරි ඉන්නවා. ඒ කියන්නේ එයාගේ ප්‍රාර්ථනාවක් තියෙනවා අර කන කෑම එකේ එයාට නැතුව මට තිබ්බනම් හොඳයි කියලා. නේ? හැම වෙලෙම එහෙම ඒ විතර නෙවෙයි පුළුවන් නම් ගන්න බලනවා. තිරිසන් සත්වයෝ පොරකනවා වගේ මිනිසුත් පොරකනවද නැද්ද? ඇති තරම් පංචකාම සම්පත්තිය පොරල්ලනවා. ගහ ගන්නවා, දැන ගන්නවා, මරා ගන්නවා. නේද? ඒ ඔක්කොම තියෙද්දී ඒ ඔක්කොම අතහැරලා දාලා පංචකාම සම්පත්තිය ආදීනව දැකලා පැත්තකටලා ඉන්නවනේ යම් කෙනෙක්. කිසිම වැරදි විදියකින් හම්බ කරන්නේ නැතුව. කිසිම කපටිකමක් වෙන කෙනෙකුට කරන්නේ නැතුව. ලද දෙයින් මං සතුටු වෙලා කටයුතු කරනවාය කියලා ගිහියෙක් හෝ පැවිදෙක් හෝ කටයුතු කෙරෙව්වේ කරන්නේ නැතුව අර වැරදි විදියට කටයුතු කරොත් එයාට කවදාකවත් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන්නේ තමන්ගේ අතුලාන්තයෙන් සතුටක් එන්න ඕනේ මම කාටවත් කපටිකමක් භෝගකමක් ඊර්ෂියාවක් මොකක්වත් කරලා නැත කවදාකවත් කරලා නැත මම ඉදා යහපත් විදිහේ ජීවිතයක් ගෙවලා තියෙනවා කියලා ඒ පැවිදි වෙච්ච අපිටත් එහෙමයි පැවිදි නොවෙච්ච මේ අතන්ටත් එහෙමයි ඉතින් එහෙම එහෙම වෙලා ඒක ඉහළ ඉහළම තලයකට Tamange වර්ධනය වෙන්න ඕනේ එහෙම වුණොත් ඒක සමාධියට හේතු වෙනවද නැද්ද මේ කොයි කොයි සීමාවට මේක වර්ධනය වෙන්න ඕනද කියලා අපි ඉදිරියේදී කතා කරනවා. නමුත් මේ ඒ සීමාවට වර්ධනය වුණාට පස්සේ අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මම උදාහරණයකින් මේක තව පැහැදිලි කරන්න. ගමක මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සු ඔක්කොම නියෝජනය කරන්න ග්‍රාම සේවක මහත්තයෙක් පත් කරගන්නවා. හරිද? දැන් ග්‍රාම සේවක මහත්තයා ඇවිල්ලා මොනවා හරි කියනවා නම් ඒ ගමම නියෝජනය වෙනවා. ඒ ග්‍රාම සේවකවරු ටික ඔක්කොම නියෝජනය කරලා පළාත් සභා මන්ත්‍රී කෙනෙක්වත් කරගන්න. දැන් මේ පළාතේ ඉන්න පළාත් සභාවේ මන්ත්‍රීවරයා ඇවිල්ලා කතා කරොත් අපි දන්නවා එහෙනම් අර කුංචි තැන ඉන්න ගම්වැසියාව නියෝජනය කරමින් මේ කතා කරන්න කියලා. නේද? පළාත් සභා මන්ත්‍රීවරු ටික ඔක්කොම එකතු කරලා ඇමති කෙනෙක්පත් කරගන්න ඒ විශේෂ ක්ෂේත්‍රයේ. හරි. ඇමතිවරු කීප දෙනෙක් එකතු කරලා මහ ඇමති කෙනෙක්පත් කරගන්නවා. එතකොට මහ ඇමතිවරු ඔක්කොම නියෝජනය කරන විදිහට අගමැති කෙනෙක්පත් කරගන්නවා. දැන් බලන්න අගමැති කියන එක්කෙනා මෙතන ඉන්නකොට මෙන්න මහඇමතිවරු ටික. ඊට පල්ලෙහි ඇමතිවරු ටික. ඊට පල්ලෙහි පළාත් සභා මන්ත්‍රීවරු ටික. ඊට පල්ලෙහි ග්‍රාම සේවකවරු ටික. බලන්න. අඩියෙම ඉන්න ගෙදර ඉන්න සමාජිකයා පියා කියලා හිතන්නකෝ. එයාව නියෝජනය කරනවා නේද අගමැතිතුමා? රටේ රටේ පණිවිඩය එළියට දෙනකොට ලංකාව නියෝජනය කරලා දෙනවා. ඒ වගේ මේ හැම දැන් අපි සාමාන්‍ය වශයෙන් හිතන දෘෂ්ටියේ දෘෂ්ටියේ මාර්ගාංග දෘෂ්ටිය කියන්නේ මාර්ගාංග දක්වාපත් වෙනවා කියන්නේ ඒක අනිත් හැම එකම නියෝජනය කරන ප්‍රබලම තැන. ප්‍රබලම අට දෙනා අර මහයමතුරු අට දෙනා එකතු වෙලා ආගමැති හදනවා වගේ ප්‍රබලම අට දෙනා එකතු වෙලා එකතු වෙලා අපේ හිතේ මාර්ගාංගය හැදෙනවා. ආන් ඒ හැදෙන විදිහට මේක ප්‍රබල කරගන්න ඕනේ. ප්‍රබල කරගන්න ඕනේ. හරි. ඉතින් අන්න එතෙන්ට යන්න එක එක එක එක එක එක අංගයන් අරගෙන ඒ අංගයන් මං වර්ධනය කරන්නේ කොහොමද කියලා අපි හිමීතර විමසලා විමසලා බලන්න ඕනේ මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා දැනගෙන. එතකොට ඒ தත්ත්වයට යන්න අපි අපේ යහපත් දැක්ම වර්ධනය කරගන්න ඕනේ. මේ යහපත් සමාධිය වර්ධනය කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය සිද්ධිය දැකලා සමහර අය මේක තේරුම් අරගෙනම කටයුතු කරනවා මම හැම පැත්තකින්ම නිවනට සුදුසු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ අංග 8ක් දේශනා කරේ. මේ අංග 8 තමන්ගේ තුල වර්ධනය වෙනවා නම් ඒ අංග 8ට ප්‍රතිවිරුද්ධ කිසිම අකුසලයක් තමන්ගේ හිතේ එන්න ඉඩක් ඇත්තේ ඉඩක් ඇත්තේම නැහැ. ඒ කියන්නේ අපි මොකද කරන්න ඕනේ මේක දැනගෙන ගන්න. සමහර අය භාවනා කරන්න අකමැති. භාවනා කරන්න කියලා කියන්නේ ඇයි කියන එක අපිට පැහැදිලි වෙනවා ඔය සම්මා සංකප්ප කියන අංගය ගැන කෙටියෙන් කතා කරොත් සම්මා සංකප්ප කියන අංගය මාර්ගාංගයක් බවට පත් වෙනකොට ඒක ඒක කියනවා අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණා කියලා. මේ හිතෙහි ප්‍රබලව ඒක අර්පණා தත්වයකින් නැගෙන්න ඕන. මා මෛත්‍රී හැඟීම නම් ඒක ඒ මෛත්‍රී හැඟීම අති ප්‍රබලව නැගෙන මට්ටමකට සකස් වෙන්න ඕනේ. එහෙම සකස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? මෛත්‍රී භාවනාව වර්ධනය කරන්න ඕනේ. වර්ධනය කරන කෙනෙකුට තමයි ඒක අප්පනා தත්වයකට චේතසෝ අබිනිරෝපණා කියන தත්වෙට වර්ධනය වෙන්නේ. එහෙම නැත්නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ දැන් ඊයේ පෙරදවන සමහර අය මම අදින් කියනවා හම්බුනේ භාවනා කරොත් බ්‍රහ්ම ලෝක යනවා නේද? එහෙම නෝ නිවන් දකින්න හම්බෙන්නේ නැහැ නේද? මම ඇහුවා. භාවනා නොකර කුසලයේ වර්ධනය කරගන්න නැතුව හිටියොත් අපාය යනවා නේද? එහෙනම් ඉස්සලා කරන්න ඕනේ මේ භාවනා කරව බ්‍රහ්ම ලෝක යනවා කියලා බයර භාවනා නොකර ඉඳ හදනවා. ඊට වැඩිය බය වෙන්න ඕනේ මොකද්ද? භාවනා නොකර අපාය යන්න උනොත් කියලා. ඇයි? ඇත්තට මොකද්ද භාවනාව කියන එකත් අපි මේ වෙලාවේ කල්පනා කරන්න ඕනේ. අපි හොඳට දන්නවා. මොනවා හරි දෙයක් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරනකොට අපි හිතමු තරහෙන් කවුරු හරි ගැන වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරනවා කියලා. තරහ කියන හැඟීම වර්ධනය වෙනවද නැද්ද? දැන් අපි දන්නවා හොඳට මේ තරහෙන් පැත්ත වෙලා හොඳටම තරහ ගිය වෙලාවක මං කියනවා කාට හරි මේ දැන් හොඳට තරහ ගිලා නේද තියෙන එහෙනම් පැත්තකටලා ගිහලා ඉඳ ගන්න. ඉඳගෙන උඩුකයත් ඕන්නම් ඍජුවෙන් තියාගෙන එයා ගැන තරහෙන්ම මෙනෙහි කරන්න ගන්න කියලා. නෑ මම ඇත්තමයි මෙහෙම කරා මට මෙහෙම කරා කියලා දැන් භාවනා කරන කෙනා මොනවා වෙයිද? දත් කූප් වෙනවා ටිකක් කරලා යනකොට. එහෙනම් අත්මිතිම ලෝ වෙනවා. ඒ තරහ එන්නෙන් එන්නෙන් වැඩි වෙනවා. එහෙනම් ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ අපි දන්නවනේ දැන් තරහ ගිය වෙලාවක වෙන වැඩක් කරන්න ගත්තොත් ඉක්මනට වෙන වැඩක් කරන්න ගත්තොත් හදිස්සියේ මොකක් හරි එදිලා අන්න මොකද වෙන්නේ? අමතක වෙනවා තරහක්. චිත්ත පීඩාව ඇති වුනහම මනෝවෛද්‍යවරු එහෙම කියන්නේ මොකද්ද? නිකන් එක තැනකට ඉන්න එපා. ඔය චිත්ත පීඩාව තියාගෙනම ගිහිල්ලා හොඳට වැඩ කරන්න කියලා. නේද? තමන් කරන වැඩේ හොඳ අරමුණකින් වේගෙන් වැඩ කරන්න. නිකන් ඉන්න එපා, හඳන් වලට වෙලා ඉන්න එපා, පැත්ත බලාගෙන ඉන්න එපා, අහක බලාගෙන ඉන්න එපා, කල්පනා කරගෙන ඉන්න එපා, වැඩ කරන්න. ඕන දෙයක් උන දෙන් කියලා වැඩ කරන්න. පස්සේ බලාගමු කියලා. එතකොට අන්න එහෙම වෙන දෙයකට හිත යොමු වුණාම අරක අඩු වෙලා යනවා. නේද? එහෙනම් ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ මොනවා හරි මෙනෙහි කරොත් ඒකේ තියෙන බලය වර්ධනය වෙනවා. එහෙනම් භාවනාවේ මොකද කරන්නේ? මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති ඊළඟට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා මේ මේ මොකද වෙන්නේ? අනුස්සති. අනුස්සති කියන්නේ නැවත නැවත මෙනෙහි කරන එක. මෛත්‍රී හැඟීමෙන් ලෝකය ගැන නැවත නැවත මෙනෙහි කරන වාරයක් වාරයක් ගානේ ඒ තනත්තාට ඇති වෙන මෛත්‍රී හැඟීම වර්ධනය වෙනවා. නේද? බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන වාරයක් වාරයක් ගානේ ඒ තියෙන බුදුරජාණන් වහන්සේ ගැන තියෙන හැඟීම වර්ධනය වෙනවා. අර බලන්න. එහෙනම් බිම වාඩි වෙලා එක තැනකට වෙලා ඉඳගෙන පර්යංකයක ඉඳගෙන ඉති පරිසංචික්කති චක්කුං අනත්තා සෝතං අනත්තා රූපං අනත්තා සබ්දානං අනත්තා ඔය විදිහට රුක්ක මූලයක් අරඤ්ඤයක් ශුන්‍යාකාරයක් හොයාගෙන අනාත්ම හැඟීමෙන් මෙනෙහි කරනකොට අනාත්ම හැඟීම වැඩි වෙනවා අනිත්‍ය හැඟීමෙන් මෙනෙහි කරනකොට අනිත්‍ය හැඟීම වැඩෙනවා. අන්න එහෙම භාවනාවෙන් රුකුලක් ලැබිය යුතු සම්මා සති සම්මාදී කියන සම්මා සමාධි කියන අංග දෙකෙනුත් අපි ප්‍රයෝජනයක් ලබා ගන්න ඕනේ. එතකොට ඒවා ප්‍රබල වෙනවා. ඒවා ප්‍රබල කරගන්න මම බලා ගන්න ඕනේ මේවා ප්‍රබල කරගන්න. හ්ම්. ඊළඟට යහපත් වචන කතා කරනකොට යහපත් ක්‍රියාවන් සිද්ධ කරනකොට ඒවට අදාළ හැඟීම් ප්‍රබල වෙලා ඒවායින් වැළකීලා ඉන්න තියෙන හැඟීම ප්‍රබල වෙනවා. එතකොට මෙහෙම මෙහෙම අටපැත්තකින් සංවර්ධනය වෙලා ආරක්ෂා වෙලා අපේ හිත කිසියම්ම කිසි කුස අකුසල ධර්මයකට යන්නේ නැතුව අංග 8 එකතු වෙන්න නම් අපි තියෙන ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා කරා. මුළු දේශනා මාලාවේ බලාපොරොත්තු වෙන්නේ ඔන්න වැඩ පිළිවෙල ගැන ටිකෙන් ටික ටිකෙන් ටික සාකච්ඡා කරන්න. ඒක අපිට හොඳට තේරෙන්න ඕනේ මේ හිතේ අතීතයේ දේවල් උපනිශ්‍රය වෙලා නැත්නම් හේතු වෙලා සපරික්කාරෝ එකතු වෙලා හේතු වෙලා එකතු වෙලා තමයි සිතුවිලි හැදෙන්නේ. අතීත සිතුවිලි හේතු වෙලා වෛද්‍යවරයාගේ අතීත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා එයාට වෛද්‍ය හැඟීම් නේද? ලෙඩ ගැන හැඟීම් උපදිනවා වගේ කිසිම කිසියම්ම කිසි අකුසල ධර්මයකට මේ හිත ඇදිලා යන්න නොදී අපි ක්‍රමානුකූලව අපේ සිතුවිලි වර්ධනය කරගන්න ඕනේ. හරි. හැම පැත්තකින් ඉතින් මේව දැනගෙන කරන්න ඕනද නැද්ද? දැන් බලන්න ප්‍රාණඝාතයෙන් අයින් වෙලා ඉන්න උදාහරණයක් විදිහට. සමහර අය ප්‍රාණඝාතයෙන් අයින් වෙනකොට එයාට ඇති වෙන අදහස තමයි මටත් මේ වගේ විපාක ලැබෙයි කියලා. අදත්ත දාණයෙන් අයින් වෙනකොටත් එහෙමයි. නේද බයට. කාමිත්‍යාචාරයෙන් අයින් වෙනකොට ලැජ්ජාවට සමහරවට. ඒ එකක්වත් නෙයි. හරියටම මේක සමාදම් වෙන කෙනා නිවන් දැකීම සඳහාම මම ප්‍රාණඝාතයෙන් අයින් වෙනවා. අදත්ත දාණයෙන් අයින් වෙනවා කියලා දැනගෙනමයි අයින් වෙනවා. ඇයි පංචකාම සම්පත්තිය හින්දාද නැද්ද ප්‍රාණඝාත? පංචකාම සම්පත්තිය හින්දාද නැද්ද අදත්ත දාන? කාමිත්‍යාචාර මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්ප්‍රප්පලාපා ඔක්කොම ඔන්නේ පංචකාම සම්පත්තිය විශේෂයිද නැද්ද? එහෙනම් අතහැරීම කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන්නේ මොකක්ද? මේ බලන්න එක බ්‍රාහමණයෙක් එක වෙලාවක තමන්ගේ ගෙදර දොරේ කටයුතු ව්‍යාපාර කටයුතු ඔක්කොම අයින් කළා දානවා. අයින් කළා දාලා දැන් පැවිද්දෙක් වගේ ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේට මේ බ්‍රාහමණයා මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ හරියටම අරමුණටම කතා කරනවානේ අවශ්‍ය වෙලාවට. ඒක හින්දාම මේ බ්‍රාහමණයාගේ තියෙන මාන්නය පැවිද්දෙක් වගේ කියන මාන්නය අයින් කරන්න මොකද කරන්නේ? ගිහියා කියලාම කතා කරනවා. ගැහැවිය කියලා කතා කරනවා. ඉතින් මේ මනුස්සයා හරියට තරහ යනවා. තරහ ගිහලා කියනවා මම ගිහියෙක් නෙවෙයි මම ව්‍යවහාර සමුච්ඡේද කරලා ඉන්න කෙනෙක්. ව්‍යවහාර සමුච්ඡේද කරලා ඉන්න කෙනෙක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ බ්‍රාහමණයා ආය අහනවා බුදුරජාණන් දේශනා කරනවා ඒක ඇහිලා ව්‍යවහාර ආර්ය විනයේ ව්‍යවහාර සමුච්ඡේදය කියන්නේ ඕක නෙවෙයි කියලා. මෙයා කරලා ඉන්න මොනවද? ගෙදර දොරේ කටයුතු ගෙදර දොරේ කරන ව්‍යවහාර කපලදර සමුච්ඡේද කියන්නේ කැපිලා යනවා කියන එක. එයා කියන්නේ එයා ඒවා අයින් කරලා තියෙනවා කියලා. අතහැරලා තියෙනවා කියලා කියන්නේ මේ. ආර්ය විනී ව්‍යවහාර සමුච්ඡේද කියන්නේ ඕක නෙවෙයි කිව්වම මේ බ්‍රාහමණය අහනවා මොකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වෙන්වීම. සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කිරීම. අර බලන්න අතහරින් ප්‍රාණඝාතයෙන් වෙන්වෙන්න පංචකාම සම්පත්තියේ යම් යම් දේවල් අතහරින්න ඕනද නැද්ද? අදත්තාදානෙන් වෙන් වෙන්න පංචකාම සම්පත්තිය යම් යම් දේවල් අතහැරෙන්න ඕනද නැද්ද? කාමයේ වර්ධවා හැසිරීමෙන් වෙන් වෙන්න අතහරින්න ඕනද නැද්ද? බොරු කීමෙන් වෙන් වෙන්න අතහරින්න ඕනද නැද්ද? සුරාපානයෙන් නැත්නම් පිසුනා වාචයෙන් වෙන් වෙන්න අතහරින්න ඕනද නැද්ද? පරුසා වාචයෙන් වෙන් වෙන්න අතහරින්න ඕනද නැද්ද? සම්ප්‍රප්ලාපාවෙන් වෙන් වෙන්න අතහරින්න ඕනද නැද්ද? අන්න ප්‍රායෝගික ජීවිතයේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කරන ඉස්සෙල්ලාම ওই පැත්ත අතහරින්න ඕනේ. ටික ටික ටික ටික සමාදන් වෙලා අතහරිනවා. ඊළඟට ඒ විතරද බලන්න. සියලු සත්වයන් ඝාතනය කිරීමෙන් වැළකීම විතරක් නෙවෙයි සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කිරීම. අදත්තාදානයෙන් වැළකීම විතරක් නෙවෙයි ලද දෙයින් සතුට වෙලා වාසය කිරීම. කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම විතරක් නෙවෙයි අන් ස්ත්‍රියක් අන් පුරුෂයෙක් කෙරෙහි සිතුවිල්ලක්වත් ඇති නොකරගෙන වාසය කිරීම. බොරු කීමෙන් වැළකීම විතරක් නෙවෙයි ඉතා සත්‍යවාදී ජීවිතයක් ඇති කර ගැනීම. Tamanට Tamanවත් බොරුවක් කරගන්නේ නැහැ. ඊළඟට කේලම් කීමෙන් කේලම් කීම කරන්නේ අනිත් අය බිඳවන්නනේ. මේ අනිත් අය බිඳවන්න නෙවෙයි දැන් මේ සැරේ කතා කරන්නේ මොනවටද? බිඳිච්ච අයව සමගි කරවන්න. සමගි වෙච්ච අයගේ සමගිය තහවුරු කරවන්න. ආන් එහෙම ජීවත් වෙන්න කොච්චර දේවල් අතහරිනවද කියන්නේ. ඊළඟට පරුස වචන කීමෙන් වැළකෙනවා විතරක් නෙවෙයි මනවඩන වචන පාවිච්චි කරනවා. අනිත් පැයට යහපතක් මුදා වෙන වචන පාවිච්චි කරනවා. ඒ කියන්නේ එහෙම පාවිච්චි කරන්නේ අනේ මම තව කෙනෙක්ව රිද්දවන්නේ මොකටද? මාත්‍රයක්වත් රිද්දවන්නේ මොකටද කියලා සංකල්පනා තියෙන්න ඕනේ. එතකොට හිස් වචන කතා කිරීමෙන් වළකීම සීලය ඊටතරේ ගුණවන්තකමක් ලොකු අතහැරීමක් අතහරින්න ඕන කොහොමද? හැම වෙලෙම යමෙක් කතා කරනවා නම් ඒක අර්ථවාදී, ධර්මවාදී, විනයවාදී හ්ම් අන්න එහෙම ප්‍රයෝජනවත් දෙයක්ම කතා කරන්න ඕනේ. ඒකට ඔන්න ඔය විදිහට අපි ක්‍රමානුකූලව අපේ මේ චිත්තසංතානය වර්ධිත හිතක් බවට පත් කරගන්න ඕන ප්‍රායෝගික ජීවිතේ. ඒ කියන්නේ වර්ධනය වෙච්ච කුසල් ඇති කෙනෙක්. එහෙම කරන කෙනෙකුට තමයි එයා තමයි ගොඩක් දේවල් අතහැරලා තියෙන්නේ. දැන් gederදීම අතාරින්න පුළුවන්, සම්ප්‍රප්පලාපව අතාරින්න පුළුවන්. රූපවාහිනියේ නාට්‍ය අතාරින්න පුළුවන්. නේද? අනුන් අනුන් එක්ක එකතු වෙලා පැය ගණන් කතා කර ඉන්න එක මේ තමන්ගේ ජීවිත කාලය සීමා සහිතයි. මේ සීමා සහිත ජීවිත කාලය තුල අපි වටින ප්‍රයෝජනයක්, ඒ කියන්නේ කාටත් ප්‍රයෝජනයක් ඇති දෙයක් විතර සිද්ධ කරන්න ඕනේ. අන්න ඒ සිද්ධ කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අතහරින්න වෙනවා ගොඩක් දේවල්. අපිට මේ ලෝකයට අපි හොඳටම ඇවිලා ඉන්නේ. පොඩ්ඩක් නැත්තම් මේ ලෝකේ දාලා යන්න උනොත් එහෙම ඒ තියෙන ඇලීම් සහගත තත්ත්වයන් හින්දා නැවත බැලීමේ ආසාව, නැවත ඇසීමේ ආසාව, නැවත විඳීමේ ආසාව බොහෝ වශයෙන් ඇති වෙනවා. එතකොට අර අතහරින්න යන වෙලාවේ නැත්තම් අත හැරෙන වෙලාවේ තමයි මේ ආසාවන් තියෙනත් බලන්න සාමාන්‍ය කෙනෙක් එක්ක ජීවත් වෙනකොට, gedara dore දුවලා පුතාලත් එක්ක ජීවත් වෙනකොට ගානක් නැහැ තරම්. හැබැයි යාලා කවුරු හරි පිටරටකට හරි යනවා කියලා කිව්වොත් එහෙම අවුරුදු දෙකකට තුනකට යනවා කිව්වොත් කියපු වෙලාවෙ ඉඳලා වෙන් වෙන්න බැරි ගතියක් ඇති වෙනවා. එහෙනම් සදහටම දාලා යන්න වෙනවා කියලා හිතෙනවා. දැනනොත් ලොකු තණ්හාවක් ඇති වෙනවා රූප විශේෂ, ශබ්ද විශේෂ, ගන්ධ විශේෂ, රස විශේෂ, ස්පර්ශ විශේෂ. අන්න ඒකට සූදානම් වෙන්න ඕනේ. මේ ලෝකයේ මොන දේ තිබ්බත් මම දාලා යන්න සිද්ධ වෙනවා කියලා සූදානම් වෙන්න ඕනේ. එතකොට මේ මේ විදිහේ එක දිගට පුහුණු වෙන පුහුණු වීමක් නැතුව ඇත්ත දැක ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බොහෝ දේවල් අතහරින්න පුරුදු පුහුණු කරන්න ඕනේ. බොහෝ දේවල් අතහැරෙන්න නම් Tamanට ප්‍රතිපත්තියට ක්‍රමානුකූලව එන්න ඕනේ. අන්න ඒ ප්‍රතිපත්තියට ක්‍රමානුකූලව ආවොත් තමයි අපිට මේ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැම පැත්තකින්ම අපේ හිත පිරික්ස පිරික්සා බලන්න ඕනේ. මම කොහොමද? සම්මා දිට්ඨි පැත්තෙන් මම කොහොමද? ඒකට මොකද කරන්න ඕනේ? සම්මා දිට්ඨියේ තියෙන ඉහළම අංගය මොකද්ද කියලා අපි හිතමු ඉහළම අංගය 100ක් කියලා. මාර්ගාංගයේ වටිනාකම 100යි. ඒකට මම බලා ගන්නවා කොහොමද? මගේ 5යි. වෙලාවකට ඍණ 10යි 15යි 20යි. ඒ වගේ දල වශයෙන් අදහසක් ඇති කරගන්න. මම මෙච්චරක් මෙහාට හදා ගන්න ඕනේ. මෛත්‍රිය 100ක් වැඩෙන්න ඕන නම් නිවන් දකින්න. ඒ අංග 8 වැඩෙන්න ඕනේනේ. එහෙනම් මගේ කීයද කියලා බලා ගන්න ඕනද නැද්ද? ඔන්න මගේ කීයද කියලා බලා ගන්න. හරිද? එතකොට මගේ தත්ත්වය මොකද්ද මෛත්‍රී? අපෝ මම මේ ඔස්සලගෙන් නැස යන්න බෑ. එහෙනම් ඒ තරහ ගිරලාට රින. වැඩෙන්න ඕන 100ක්. මගේ වැඩිපුර තියෙන්නේ පාරේ යන්නත් බෑ රින. ඇඟේ හැප්පුණොත් රින. බැලුවොත් රින. වචනයක් කිව්වොත් රින. නේද? මේකම සංකල්පන හුඟක් වෙලාවට රින. <laughs> ඇයි කාම සංකල්පන වැඩිනේ? එහෙමනොත්. එතකොට සම්මා වාචා බොරු කීම්, කේලම් කීම්, පරුස වචන කීම්, හිස් වචන කීම් මුගක් වෙලාවට පින. නේද? එහෙනම් දැන් අද දෙවෙනි ධර්ම දේශනාව හෙට හෙට ඉඳන් මේ හැම අංගයකම 100 මොකද්ද කියලා අපි සාකච්ඡා කරමු. හැම අංගකම මහා චත්තාරීසික සූත්‍රය ආශ්‍රයෙන් මේ අංග ටික විග්‍රහ කර ගැනීමක් සිද්ධ කරනවා හෙට ඉඳන් කරන ධර්ම දේශනාවලදී. මොකද ඒ සූත්‍ර ධර්මයේ සම්මා ආජීව දක්වා මේ සම්මා දිට්ඨිය වර්ධනය කරන කෙනාට සම්මා සංකල්ප වර්ධනය කරන කෙනාට සම්මා වාචා සම්මා කම්මන්ත ආදී වර්ධනය කරන කෙනාට සම්මා සතිය සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වැඩෙන්නේ කොහොමද කියලා විස්තර කරලා තියෙනවා. එතකොට අපිට සාමාන්‍ය ජීවිතයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ කොහොමද නිවන් මඟ හදාගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න පුළුවන්. ඒක මුලින් මේ ධර්ම දේශනා මාලාවේදී ওই ටික අපි ගැඹුරෙන් කතා කරලා ඊට පස්සේ සීලයක් සමාදන් වෙන්න ඕන කොහොමද? ඒ සමාදන් වෙලා Tamanගේ දැනට තියෙන දුර්වලතාවයන් නැති කරගන්න මොකද්ද කරන්න ඕනේ? හ්ම් සමාධිය කියන්නේ මොකද්ද? ඒක කොහොමද? නැත්නම් සීල විසුද්ධියක් සීලයෙන් හිත පිරිසුදු කරගන්නේ කොහොමද? චිත්තයෙන් චිත්ත විසුද්ධිය ඇති කරගන්නේ කොහොමද? සමාධියෙන් ඊළඟට ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය ආදී හිත ටික ටික පිරිසිදු කරගෙන පිරිසිදු කරගෙන ඉදිරියට අරය යන ආකාරය කොහොමද කියලා ප්‍රායෝගික තලයක සිට වචන වලට විතරක් සීමා වුනේ නැති තමන්ව තමන්ව පිරික්සා පිරික්සලා නිවැරදි తත්වයේ හොයලා බලලා එතනින්නම් පටන් ගන්න පුළුවන් වැඩ. මේ වෙනකොට අපි ළඟ යම්කිසි කුසල් වැඩිලා තියෙනවද නැද්ද? හැමෝම ළඟම යම්කිසි කුසලයක් මේ වෙනකොට තියෙනවා. තමන් වර්ධනය කරගත්ත තැන ඉඳලා කොහොමද මම මේකට එකතු වෙන්නේ? අපි ගමනක් යන්න යනවා. සමහර කට්ටිය මගේ ඉන්නේ. නේද? අපි මෙහෙ ඉඳලා යනකොට මගේ ඉන්න අයකට දාගෙන යනවා. ඒ වගේ සමහර කට්ටිය ටික දුරක් ගිහිල්ලා ඉන්නවා. එතනින්නම් කොහොමද අපි වර්ධනය කරගන්නේ කියලා බලලා කටයුතු කරගන්න පුළුවන්කම තියෙන. පුළුවන්කම ඇති කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් හෙට උදෑසන සිට සිද්ධ වෙන ධර්මදේශනා මාලාවේ මෙයාට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. සියලු දනාදරයන් තුන් අනුමೋದනා කරමු. ආකාශත්තා සම්මට්ටා දේවානාගා මහිද්దికා ඉන්නම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං කරන්ති අද ධර්මානුශාසනා කරපු දේශකයන් වහන්සේ මහව කොණ්ණව ගල්ලාවගේ පුරාණ ආර්මසේනසනේ සහ ඈකවේරියාව දිමුගිරි ආර්මසේනසනේ යන උභය ආර්මසේනසනා ප්‍රති විනාචාර්ය පූජ්‍යපාද උරුදුම්බර ආශ්‍රිත ස්වාමීන් වහන්සේ අපි දේශකයන් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු ඔබට පිළිවන් සරණයි